සද්ධර්මයෙන් නිවේදන සේවා පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ මේ ධම්සභා මණ්ඩපයේට වැඩම කරවා සිදු කෙරෙන නිවන් මඟ සදහම් පෙරහරේ අද දවසට නියමිත ධර්මදේශනාව මහා පරිනිර්වාණ සූත්‍රය අතරින් සිදු කෙරෙන පස්වන දේශනාව ලෙසින් මෙලෙස ආරම්භ කරන්නට සූදානම් වන්නේ වැඩම කොට වදාළ දේශකයන් වහන්සේ ඒ තාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රාගතන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු සාදු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 සාදු අදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යෙදුණු ධර්මය අපේ ජීවිතයට નિවැරදිව එකතු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිස්ථානය හැම කෙනෙක්ම ඇති කරගන්න ඕනේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අවබෝධ කරගන්න තේරුම් ගන්න උත්සාහ කරන මේ පින්වත් අය වෙනුවෙන් අපි කල්පනා කරේ බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම ජීවිතයේ අවසාන භාගය ගෙවුන හැටි පිළිබඳව අපි සාකච්ඡා කළ යුතු වෙනවා. ඒ සාකච්ඡා කළ යුතු වෙන්නේ එතකොට තමයි අපිට ඒ පිළිබඳ විශාල හැඟීමක් විශාල චේතනාවක් බුදුරජාන් වහන්සේගේ කැපකිරීම පිළිබඳව ලොකු අදහසක් ඇති වෙන්නේ. අනිත් එක සාරාංශ වශයෙන් අවසාන මාස 3ක කාලයේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ මුළු දඹදිව තලයේම නැවත නැවත නැවත නැවත වැඩම කරමින් ධර්මය සාරාංශ කරලා දේශනා කරපු වග පරිණිරාණ සූත්‍රයේ සඳහන් වෙනවා. කොයිතරම්නම් කරුණාවක්, කොයිතරම් මෛත්‍රියක්, කොයිතරම්නම් අපේ දුක නැති කිරීම වෙනුවෙන් කොච්චර කැපකිරීමක් තිබ්බද කියලා අපිට මතක් වෙන්න මේක ලොකු කාරණාවක් වෙනවා. ඉතින් තාම අපි සාකච්ඡා කරමින් ඉන්නේ පරිගහ නුවර විද්‍යුකුට පර්වතයේ වැඩ ඉන්න වෙලාවේ මගද බ්‍රාහ්මණ මගද ඇමතියා පස්සකාර බ්‍රාහ්මණයා මේ බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ආවා ලිච්ඡවි රජදරුවන්ගේ ලිච්ඡවි රාජ්‍යය වජ්ජි රාජ්‍යය පරද්දවන්න බෑ ඒකට කාරණා මොනවද කියලා අහන්න. ඒ වෙලාවේ අපරිහානීය ධර්ම හතක් සප්ත අපරිහානීය ධර්ම කියලා දේශනා කර අපි ඒ පිළිබඳව සාකච්ඡා කරා. ඊළඟට ඒත් එක්කම වික්ෂුන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා වික්ෂුන් වහන්සේලාට අපරිහානීය ධර්ම හතට සමාන්තරව තවත් ධර්ම හතක් සාකච්ඡා කරා. මම කිව්වා ඊට පස්සේ නවකාය ධර්ම හතක් මේ විදිහට වික්ෂුන් වහන්සේලා අරමුණු කරගෙන හතක් තියෙන ධර්ම පහකුත් අපරිහානීය ධර්ම හයක් තියෙන එක ධර්මයකුත් වශයෙන් ඔක්කොම අර ලිච්ඡවීන් අරමුණු කරගෙන කියපු කාරණාත් එක්ක 48ක්. අපේ ඒවා හයකුත් තව හය ඒවා එකකුත් වශයෙන් දේශනා කරා. ඉතින් අපි දැන් ඒකෙන් තුනක් ඉවර කරගෙන තියෙන දැන් හතරවෙනි එකයි අද හතරක් ඉවර කරගෙන තියෙන්නේ. පස්වෙනි එක වශයෙන් සඳහන් කරේ බොජ්ජංග. බොජ්ජංග ධර්මයන්. ඉතින් බොජ්ජංග ධර්මය ගැන ආය කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බෝධිඅංග වඩන් වඩන්නහු අභිවෘද්ධියටපත් වෙනවා අය නැත්නම් පිරිහීමටමයි හේතු වෙන්නේ කියලා. යම් කිසි පිරිසක පිරිසකගේ අභිවෘද්ධිය සඳහා යමක් බලාපොරොත්තු වෙනවා නම් වෘද්ධියක් බලාපොරොත්තු වෙනවා නම් බුද්ධියේච භික්කවේ භික්ඛූණං පාටිකංකෝ නො පරිහානි කියලා දේශනා කරපු ධර්මයට අනුව වෘද්ධියක්ම අභිවෘද්ධියක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් කාටද බොජ්ජංගයන් වඩන කෙනාට. ඉතින් අපි බොජ්ජංගයන් කතා කරපොඳ ඒ හත ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. එතකොට අපි දැන් එතකොට කාරණා හතේ ඒවා පහක් සාකච්ඡා කරා. අද තියෙනවා තවත් ආයසරයක් බුදුරජාණන් වහන්සේ විසුණු වහන්සේලාට කියනවා තවත් අප්‍රියාණීය ධර්ම හතක් දේශනා කරනවා. සංසුනාත් සාදුකම් මනස කරොත වාසිස්සාමේති හොඳට මානසිකාරය දොල අහන්න කියලා. ඒ කාරණා හත විදිහට සඳහන් කරන්න පින්නත් මේ යමෙක් අනිත්‍ය සංඥාන් භාවිස්සanti යමෙක් අනිත්‍ය සංඥාව වර්ධනය කරනවා නම් අනත්ත් සංඥාන් භාවිස්සanti අසුභ සංඥා ආදීනව සංඥා පහාන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා කියන හත අනිත්‍ය අනාත්ම අසුභ ආදීනව පහාන විරාග නිරෝධ කියන සංඥාවන් කවුරුන් හෝ කෙනෙක් වර්ධනය කරනවා නම් අන්න ඒ වර්ධනය කරන්නන් තුල අභිවෘද්ධියක් ඇති වෙනවාය පරිහානියක් නම් බලාපොරොත්තු වෙන්න බෑ කියලා. එතකොට අනිත්‍ය සංඥාව කියන්නේ මොකක්ද කියලා අපි සාකච්ඡා කරලා තියෙනවා මම කෙටියෙන් මතක් කරන අනිත්‍ය සංඥාව කියන්නේ මොකක්ද? නේද? හැම දෙයක්ම පැහැදිලිවම මේ ලෝකේ හැම දෙයක්ම නිත්‍යව තියාගන්න බැරි ලක්ෂණය හැම මොහොතෙම තියෙනවා. යමක් වෙනස් වෙන්නේ නැතුව තියාගන්න බැරි ලක්ෂණය හැම මොහොතෙම තියෙනවා. අන්න ඒ ලක්ෂණය හින්දා අපිට මේ ලෝකය ගැන කලකිරීම ඇති වෙනවා. ඇයි? වෙනස් වෙන්නේ නැතුව තියාගන්න බෑනේ. නේද? වෙනස් වෙන්න තියාගෙන නැතුව තියාගන්න බැරි හින්දා සතු දත් ඇත්තන්ට කලකිරීම ඇති වෙනවා. ඇත්ත తත්වය දන්න අයට ඇත්ත తත්වය දන්නේ නම් මේ මොහොතක්වත් මගේ ළඟ ඉන්න කෙනෙක්වත් මගේ ළඟ තියෙන දෙයක්වත් එකක්වත් මට උන් හැටියට තියාගන්න නොහැකිය කියන කාරණාව හින්දා එතකොට අපි හොඳටම දන්නවා ඒකින්ද වැඩක් නැහැ නේද බලාපොරොත්තු ඇති වෙන්නේ නැහැ බලාපොරොත්තු ඇති වෙන්නේ නැත්තේයි මේ තේරෙනවා හොඳටම බලාපොරොත්තු තියලා ඇති වැඩක් ඇති වැඩක් පළක් නැහැ කියලා ඇතුළාන්ත හැඟීමක් විදිහට තේරෙනවා මම අනිත්‍ය සංඥාව ගැන බොහෝ කතා කරා මේ සංඥාව ඇති වුණා නම් මෙන්න මේ ප්‍රශ්නේ එන්නේ නැහැ කියලා ඒ දවස්වල මම අනිත් සංඥාව කතා කරනකොට කියපු ප්‍රශ්නයක් මම ආය අහන්නම් දැන් ඉතින් හොඳට වැඩිලා තියෙන අනිත් සංඥාව නේද අද හැන්දෑ වෙනකොට නැත්තම් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරලා ඉවර වෙනකොට මම ඊටාම ප්‍රියෝපදවන මම ඊටාමත්ම කැමති ගොඩාක් ආදරය කරන කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා කියලා ආරංචියක් වෙන්න තියෙන ඉඩකඩක් තියනවද නැද්ද? අය අපේ අම්මා කියලා කියමුකෝ දරුවෙක් කියලා කියමුකෝ නේද? දරුවෙක් මලා මැරිලා කියන ආරංචිය එන්න පුළුවන් දෙයිද? අනිවාර්යයෙන්ම පුළුවන්. අනිවාර්යයෙන්ම පුළුවන්. දැන් මම එහෙම කියනකොට ඔක්කොමලා පුළුවන් කියලා කියනවා. නේද? නමුත් මම අහනවා ඇතුලෙන් තියෙන හැඟීම මොකද්ද? නෑ ඒක නම් වෙන්නේ නෑ ඒක නම් වෙන්නේ නෑ එයා හිතිය විදිහටම මේ බණ ඉවර වෙනකොට ඉන්නවා කියන හැඟීම සංඥාව තියනවද නැද්ද තියෙනවා හරියට අනිත් සංඥාව වැඩිච්ච අයට ඒක නෑ ඒක නෑ කියන්නේ මැරේවා මැරේවා කියලා ප්‍රාර්ථනාවක් නෙවෙයි නෑ නෑ හැඟීමත් ඒ වගේම තමයි ඒ කියන්නේ මේ මාත්‍රීය කාලයක්වත් මේ පැයක්වත් මේවා ස්ථිර වශයෙන් හිතිය විදිහටම තිබ්බ විදිහටම නේද? මම අහනවා තව තව සතියකින් එහෙම කියන්නකෝ තව සතියකින්. තව සතියකින් මේ ඇත්තන්ට මේ ළඟින්ම තියෙන ආදරයක් තියෙනවා කියලා හිතන්නකෝ තදින් අල්ලන් ඉන්න ආදරයක් තියෙනවා කියලා හිතන්නකෝ ලෙන්ගතුකමක් තියෙනවා කියලා හිතන්නකෝ ඒක තව සතියකින් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න තියෙන ඉඩකඩක් තියෙනවද නැද්ද එහෙම හවගෙන ඔව් තියෙනවා ඒක තමයි නමුත් මොකද්ද යට තියෙන අදහස නෑ ඕක නම් වෙන්නේ ඒක නම් වෙන්නේ නෑ කියලා අදහසක් නෑ ඒක වෙන්නේ නෑ කියලා ඒකින්ද මොකක්ද අල්ලා ගැනීමක් අපේ චිත්තසංතානවල දැනෙන්නම තියෙනවා නේද? තේරෙනවා. එහෙම නෑ ඒක වෙන්න තියෙන ඉඩ කඩක් කියන හැඟීම තියෙනවා නම් පින්නත් මේ ඒ බැඳීමට එන්නේ නෑ. බැඳීමට එන්නේ නැත්තේ ඇයි? නේද? මේක ඉතින් මට අල්ලන්න බෑ. හුලඟ වගේ. මම කියන්නේ හැමදාම දේ දුන්න ගැන දේ දුන්න තව චුට්ටකින් වෙනස් වීමක් වෙන්න පුළුවන් කියලා කිව්වොත්. පායලා දෙන දේ දුන්න දිහා බලලා තව චුට්ටකින් වෙනස් වීමක් වෙන්න පුළුවන් කියලා කියනවා. කියනකොට ආව වෙන්න පුළුවන් කියලා කියනවා. නෑ එහෙම වෙන්නේ නෑ කියලා හැඟීමක් එහෙම තියෙනවා. නෑ ඒක වෙනවා කියලා දන්න හොඳට. නේද? ඒක නොවි තියෙනටත් වෙන ඉඩ කඩක් තියෙනවා. නමුත් ඒක වෙන්නේ නෑ ස්ථිරම වෙන්නේ නෑ කියන හැඟීමක් අපිට නෑ. ඒක වෙනස් වෙනවා කියලා අපි හොඳටම දන්නවා. වැස්සක් වහිනවා නම් මං අහනවා මේ වැස්ස තව පොඩ්ඩකින් පායන්න පුළුවන්. නැත්තම් වැඩි වෙන්න පුළුවන්. හරි. නෑ නෑ එහෙම වෙන්නේ නැහැ. ඔහොමම තියෙයි කියලා අදහසක් එහෙම තියෙනවද? නෑ එහෙම එකක් නෑ. අන්න ඒ වගේ මේ සංස්කාරයන් පිළිබඳව අනිත්‍ය සංඥාව තියෙන ඇත්තන්ට ඒවා තව මොහොතක්වත් තියාගන්න පුළුවන් ස්ථිරවම තියාගන්න පුළුවන් කියන මාත්‍රිය හැඟීමක්වත් නැහැ. ඉතින් දැන් කාලයක් අපි නේද බණ බණ වාර මං හිතන්නේ 10ක් විතර මම අපි අනිත්‍ය සංඥාව ඇති කරගන්න කියන්නේ ඇති මං හිතන්නේ මුලදී මේක සැරයක් පටන් ගන්නකොටම වගේ අනිත් සංඥාව කිව්වා ඊට පස්සේ ආයතරයක් මම මතක් කරා දැන් ආයතරයක් මේ පරිනිර්වාණ සූත්‍රය හින්දා මතක් කරන්නද කියන්නේ නෑ. පරණේ හොයාගෙන හඳුනා. දැන් ඇති නේද? නමුත් මේ වෙනකොට අභිවෘද්ධියක් තියෙනවද කියලා බලන්න. නිවන් මාර්ගයේ අභිවෘද්ධියක් Tamanට තියෙනවද? කොතරනම් බැඳීම් වලින් අයින් වෙලා තියෙනවද කියලා බලන්න. එන්නේ අභිවෘද්ධියේ අනිත්‍ය සංඥාව Tamanගේ సంతාන තුලින් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියලා කියන මේ ජීවි අජීවි වස්තු ඉදිරියේදී අනිත්‍ය සංඥාව වේදනා ඉදිරියේ සංඥා ඉදිරියේ සංස්කාරයන් ඉදිරියේ අනිත්‍ය සංඥාව වැඩෙන්නේ වැඩෙනවාද නැද්ද කියලා තමම බලා ගන්න ඕනේ. ඒක තියනවා නම් බැඳෙන්නේ බැඳීම් නැති වෙන්නේ නැහැ. කාගරි පොඩි වචනයකට ලොකු පීඩනයක් ඇති වෙන්නේ නැහැ. අදම තරමින් මේ ලෝකේ මර තමන්ගේ නිවසේ මරණයක් ඇති වුණා වුණත් උපේක්ෂා සහගතව ඉන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලැබෙන්නේ ඇයි මේ බලාපොරොත්තු නැති වෙන හින්දා. ඇත්ත తත්වය තේරුම් ගත්ත හින්දා. ලෝකේ ඇත්ත తත්වය තේරුම් ගත්තනම් පින්නත් මේ ආයෙත් ඇත්ත සිද්ධ වෙනකොට අපිට කම්පාවක් එන්නේ නෑ ඇත්තනේ සිද්ධ වෙන්නේ හැම වෙලේම නේද? මේ හොඳට ඉන්න අය මේ එකපාරටම වෙනස් වෙනවා. මැරෙනවා, නැති වෙනවා. නේද? විනාශ වෙනවා, paludu වෙනවා, කැඩෙනවා, බිඳෙනවා. මේ මොන බලාපොරොත්තු තියන්න පුළුවන් එකක් නෑ මෙතන. මේ ලෝකේ. ඉතින් ඒ தත්ත්වය තේරුම් ගන්න ඕනේ. ඊළඟට අනත්ත් සංඥා කියලා කියන්නේ දන්නවා එකත් අපි ගොඩ කතා කරා. මොකක්ද අනත්ත් සංඥා කියන්නේ කෙටියෙන් කියනවනම් වෙනස් වීම සිද්ධ වෙන්නේ මේ සංස්කාරයන්ගේ වෙනස් වීම සිද්ධ වෙන්නේ වෙනස් වෙනවා තමයි අනිත්‍ය සංඥාව තියෙනවා නමුත් වෙනස් වෙන්නේ මට ඕන විදිහටනේ මේ ලෝකෙ බොහොම හොඳයි නේද වෙනස් වෙන එක ඇත්තයි වෙනස් වෙන්නේ මට ඕන විදිහට නම් මේ ලෝකෙ බොහොම හොඳයි නමුත් මේ සංස්කාරය පිරික්සලා බලලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මමත් ඒක අවබෝධ කරගන්න මේ සංස්කාරය පිරික්සන්න ඕනේ පිරික්සලා බලනකොට තේරෙනවා මට ඕන හැටියට පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ නැහැ හරිද? ඒක වෙනස් වෙන්නේ කොහොමද? හේතු සහගතව. හේතු ඇති කල්හි ඇති වෙනවා හේතු නැති කල්හි නැති වෙනවා මට ඕන හැටියට වෙනස් වෙන්නේ නැහැ. මට ඕන හැටියට වෙනස් කරගන්න බෑ. මට ඕන හැටියට පවත්ව ගන්න බෑ. මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරා කියලා ඒක ඒ විදිහට වෙන්නේ නැහැ. ඉතින් ඒකින්ද ඔන්න අපිට එතකොට දැන් අනාත්ම සංඥාව අපේ ළඟ හැම වෙලේම Tamanට ආදරයක් ලැබෙනකොට Tamanට තරහක් හම් වෙනකොට කාගෙන් හරි තමන්ගේ හිතේ ආදරයක් උපදිනකොට තමන්ගේ හිතේ ඊර්ෂ්‍යාවක් උපදිනකොට ක්‍රෝධයක් උපදිනකොට අසනීපයක් හැදෙනකොට හැම වෙලාවකම මොකක්ද තියෙන්නේ අපිට අදහසක් තියෙන්න ඕනේ මේක හරියන්නේ නෑ මේක හරියන්නේ නෑ මේවා මට ඕන හැටියට තියෙන්නේ නෑ කියලා අන්න බලන්න එතකොටත් බලාපොරොත්තු නැති වෙනවද නැද්ද බලාපොරොත්තු අයින් වෙනවා බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ නේද මට ඕන හැටියට මේ ලෝකේ පවත්වා ගන්න ගන්න උත්සාහය නිෂ්ඵලයි මේක ආත්ම වශයෙන් ශූන්‍යයි ආත්ම වශයෙන් ගන්න පුළුවන් මගේ ආත්මය කියලා ගන්න පුළුවන් කොහොමද? ඒක මට ඕන හැටියට ඒ කොටස තියාගන්න පුළුවන්. මේ ලෝකේ කුමන කොටසද මට ඕන ඕන විදිහට තියාගන්න පුළුවන් තත්ත්ව තියෙන මේ ලෝකේ කුමන කොටසද? රූපවත් නැහැ, වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංස්කාරයක් නැහැ, විඥානක් නැහැ, ඇහත් නැහැ, රූපයක් නැහැ, කනක් නැහැ, ශබ්දයක් නැහැ, නාසයක් නැහැ නේද? ගන්ධයත් නැහැ, දිවත් නැහැ, රසයත් නැහැ, ශරීරයත් නැහැ, පහසත් නැහැ, මනසත් නැහැ, ධර්මොත් නැහැ. නේද? එතකොට ඇහත් නැත්තම් කනත් නැත්තම් විඥානය ගැන කවර කතාවක්ද? විඥානයත් එතකොට එහෙනම් ඒ තුලින්ම එකතු වෙලා එන ස්පර්ශය ගැන කවර කතාවක්ද? එහෙනම් වේදනාව ගැන කවර කතාවක්ද? අපිට මේක හොඳටම තේරෙනවා. ඒවා ගලාගෙන යන ධාරාවක් වගේ ගලාගෙන යන දේවල් මිසක් අපිට ඕන හැටියට තියෙනව නෙවෙයි. ඒ හැඟීම අපිට ප්‍රබලව තියෙන්න ඕන. හැම දෙයක්ම දකිනකොට දකින්නකොට පින්නන්නේ අපිට නොයේකුත් සංඥා ඇති වෙනවා. දැන් මේ පවන්නත්ත දැක්කහම මොන මේක පවන්නත්තක් කියන සංඥාවක් ඇති වෙනවා. සුදු පාට කියන සංඥාවක් ඇති වෙනවා. නේද? එක එක එක එක සංඥා ඇති වෙන අතර වාරයේදී සමහර ඒවා ඇති වෙන්නේ නැහැ. හුඟක් අය දැන් දැන් මං කියලා හින්දා කාලේ කියන පවන්නත්ත පෙන්වුවේ. නේද? හ්ම් කියලා හින්දා මතකයි නැත්තම් මං ඇහුවොත් එහෙම දැන් යන කීයක් තිබ්බද කියලා හොයාගන්න බෑ. නමුත් දැන් ඊට පස්සේ ඔන්න නේද? ඒක පිළිබඳ අවධානය යොමු වෙනවා. ඉතින් ඒ වගේ හැම දෙයකම තියෙන හැම හැඟී හැම ලක්ෂණයක්ම අපිට ප්‍රකට වෙන්නේ නැහැ. ලෝකයේ තියෙන වස්තු දැක්කට අනිත්‍ය සංඥාව ප්‍රකට වෙන්නේ නැහැ ඔකටම. අනාත්ම සංඥාව ප්‍රකට වෙන්නේ නැහැ. දැන් බලන්න කවුරු හරි කෙනෙක් ගත්තාම අපි හිතමු අපේ ගෙදර ඉන්න කට්ටිය ගත්තාම නැත්තම් පාසලක නැත්තම් ආයතනකිනකට අපි කාට හරි ගොඩක් ආදරේ කියන මේ කට්ටියත් ඉතින් අපිට එතන ආදර සංඥාවක් ඇති වෙනවා අනිත් අයට ඇති වෙනවද නෑ. නේද? අන්න ඒ වගේ ඒ ඒ වස්තුන් වල ලක්ෂණ පිරික්සපු අයට මේ ලෝකේ දකිනකොට අනිත්‍ය සංඥා අනාත්ම සංඥා ඇති වෙනවා. සමහර අයට එහෙම ඇති වෙන්නේ නෑ. තේරෙනවද? එතකොට දැන් බලන්න ඕන මම දැන් කොහොමද දන්නේ දැන් මෙච්චර බණ අහනවා මම දැන් මේ විදිහට හැද හදාගෙනද දැන් පරණ විදිහටම ඉන්නවද දන්නේ නැතාව අපි බලන්න ඕන හොඳට කල්පනා කළා මගේ පරණ විදිහමද මං දැන් බණ 200කට කිට් වෙන්න ඕන දැන් කියමින් ඉන්නවා නේද? તો දැන් බණ නම් ඇහුවා. මං හිටියේ දැන් බණ අහලා තියෙ හිටියේ දැන් උදේ දැන් තියෙන පුරුද්දක් වෙලා 8 ඉඳන් 9 වෙනකම් බණ අහන. රෑ 10 ඉඳන් නේද 11 වෙනකම් බණ අහනවා කියලා අහනවා දැන්. අහනවා අහනවා අහනවා අහන හිටිය විදිහටම තරහ යනවා හිටිය විදිහටම නේද තමන්ගේ ජීවිතේ මොකුත් වෙනසක් වෙලා නැත්තම් මේ බණ ඇහිල්ලෙන් තේරුමක් වෙන්නේ වෙන්නේ නැහැ තේරුමක් වෙන්නේ නැහැ කොහේ හරි වෙනස් වෙලා තියෙන්න ඕනේ ඒකට පිළිවෙත් මාර්ගයට එන්න ඕනේ ඒක නිසා අනාත්ම සංඥාව මගේ ළඟ දැන් නැත්තම් ඉක්මනට හදාගන්න ඕනේ නේද? නැත්තම් පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙතනදී. මෙතනදී අපි අරමුණු කරේ ඒකයි සංඥාවට වැඩිය මේ පිරිහීමේ ලක්ෂණය අපේ ජීවිතේ පිරිහෙනවා. අපේ අනාගතයේ සංසාර ජීවිතේ පිරිහෙනවා. මොකද තදින් අල්ලා ගැනීම ඇති වෙනවා. අල්ලා ගැනීම ඇති වෙනකොට අපි බොරු කියනවා, කේලම් කියනවා, පරස වචන කියනවා. ඒවා අල්ලාගෙන ඒවා රැක රැකගන්න උත්සාහයක් ගන්නවා. ඒ බලාපොරොත්තු හින්දා දුක් ඇති වෙනවා බලාපොරොත්තු කැඩෙනවනේ කොහොමත් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු කැඩෙනවා සංස්කාරයන් කෙරෙහි පිළිසරණක් පතන්න පුළුවන් කමක් නැහැ ඒකින්ද බලාපොරොත්තු කැඩෙනවා. බලාපොරොත්තු කැඩෙන හින්දා අනිවාර්යෙන් දුකටපත් වෙනවා. එහෙමනම් ඉතින් මේ සංඥා දෙක අපිට තියෙන්න ඕනේ අභිවෘද්ධියක් සඳහා. ඊළඟට අසුභ සංඥා. අසුභ සංඥා කියනකොට අපි ඒත් ඕන තරම් සාකච්ඡා කරා මොනවද සාකච්ඡා කරේ නේද? මේ ශරීරයක් දැක්කහම සුභ සංඥාව වෙනුවට අසුභ හැඟීමක් මේක කෙස්ලොම් නියද සම්මස්නහරයට ඇට මිදුළු දක්වාම පිළිකුල් සහගත තත්ත්වයේ තියෙන එකක්. එතකොට මේ ළඟදී එක ගෞරවනීය පියතුමෙක් මට පුංචි ලිපියක් ලබා ලබලා ලිපියක් එවලා අහලා තිබ්බා පින්නත් මේ පිළිකුල් සංඥාව ඇති කර ගැනීමෙන් ගැටීම් ඇති වෙනවා නේද? ඒකින්ද පිළිකුල් සංඥාව හොඳ නෑ නේද කියලා. මතකද මම කියලා දුන්නා පිළිකුල කියන්නේ එකක්. පිළිකුල කියන්නේ එකක්. පටික සංඥාව කියන්නේ තව එකක්. හරිද? පිළිකුලෙහි ගැටෙන්නේ නැතුව ඉන්න. පිළිකුල් හැඟීම ජනිත කරගත්තට ගැටෙන්නේ නැති වෙන්න. කාරණාව මම පැහැදිලි කරා මතකද? නේද? තමන්ගේ ශරීරයේ තියෙන වස්තුන් ලෝක සම්මතානුකූලව පිළිකුලයි. පිළිකුල පිළිකුලමයි. හරිද? පිළිකුල් සංඥා ගැටීම කියන්නේ සංස්කාරය. හරිද? කැමැත්ත හෝ අකමැත්ත, ඇලීම හෝ ගැටීම කියන්නේ සංස්කාරය. පිළිකුල් කියන්නේ සංඥාව. ඉතින් ඒ දෙක පටලවා ගැනීමයි මේ තියෙන්නේ. සාමාන්‍ය පුදග්ජන මනුස්සයා පිළිකුල් වස්තුවේහි ගැටෙනවා. නොපිළිකුල් නැත්නම් අසුබ වස්තුවේහි ඇලෙනවා. ඉතින් එතෙන්ද අසුබ කියන වචනයයි පිළිකුල් කියන වචනය නෙවෙයි මේක අසුබ කියන වචනය කියලා ඒ කතාවේ අත්තක් තියෙනවා. නමුත් අසුබ දේත් එක්ක ගැටෙනවා හැම බැලුවොත් එහා. නේද? නේද? දැන් කියන්නේ කවුද මේකට පිළිකුල් කියලා වචන දැම්මේ? මේක බොහොම වැරදි වැඩක්. මිනිස්සු මේකත් එක්ක ගැටෙනවා අසුබ කියලා. ඉතින් අසුබයත් එක්කත් අපි ගැටෙනවද නැද්ද? නේද? දැන් ඔය කියන්නේ හුණාචුච්චුක් ගෑවා. නේද? අසුබයි කියලා අසුබ කියන හැඟීමත් එක්ක ගැටෙනවා. එතකොට ඒක නෙවෙයි තියෙන්නේ ඇලීම ගැටීම ඇතිකරන එක අසුබ සංඥා කියලා භාවිතා කිරීමත් පිළිකුල් සංඥාව කියලා භාවිතා කරත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් පිළිකුලෙහි නොඇලෙන්නේ කෙසේද? තමන්ගේ ශරීර ඉති අජ්ජත්තං වා කියලා මෙනෙහි කරලා හොඳට තමන්ගේ ශරීරය නොයේකුත් පිළිකුල් වස්තුන් වලින් තමන්නාගත වෙලා තියෙනවාය කියලා තේරුණාට පස්සේ අන් අයගේ ශරීරත් එක්ක සංසන්දනය කරනකොට මෙතන ඔක්කොම තියෙන්නේ අපිට හැඟීම් පහළ වෙන්නේ සාපේක්ෂව. මම මගේ මේ ශරීරය පිරිසිදු නැත අනිත් ඒවා අපිරිසිදුය කියලා මේක මේක පිරිසිදුය අනිත් ඒවා අපිරිසිදුය කියලා හිතන හින්දා තමයි මේ ගැටීම ඇති වෙන්නේ මේකෙම වමනේ කොට තියෙනවා කියලා හොඳට තේරෙනවා මේකෙම ලේ කොට තියෙනවා මේකෙම මස් කොට තියෙනවා මේකෙම කටු කොට තියෙනවා මේකෙම නොදිරපු ආහාර තියෙනවා මේකෙම අසුචිය තියෙනවා මේකෙම මල මුත්‍ර තියෙනවා කියලා හොඳට සංඥා තියෙන කෙනෙකුට පින්නත් නේ එහා පැත්තේ ශරීරය පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නැහැ එහා පැත්තේ ශරීරය පිළිබඳව ගැටලුවක් ඇති වෙන්නේ නෑ ගැටීමක් ඇති වෙන්නේ නෑ. ඉතින් ගැටෙන්නේ නැතුව ඇත්ත තේරුම් අරගෙන ජීවත් වීමයි සිද්ධ වෙන්නේ. හරිද? ගැටීමක් ඇති වෙන්නේ නෑ. සත්‍ය తත්වය තේරුම් අරගෙන ජීවත් වෙනවා. එතකොට අන් අයගේ ශරීරවලත් තියෙන පිළිකුල් ස්වභාවය ඇත්ත తත්වය දැනගත් හින්දා ඇලෙන්නේ නෑ. ඒ වගේ මතකද මම කිව්වා මස් කිලෝ 15ක් විතර මෙතෙන්ට ගෙනල්ලා නේද? හොඳට ඔතලා හොඳට ඔතලා ඒක ලේ බහින් නැති වෙන්න පිරිසිදු රෙදි කෑල්ලකින් වහලා උඩින් පිරිමදින්න කියනවා. ඒ උඩින් පිරිමදිනකොට මාත්‍රයක්වත් සැප වේදනාවක් ඇති වෙන මේ කටියට පේන්නයි ගෙනාවේ. හරිද? ඇයි ඒ මස් පිළිබඳ සංඥාව එන හින්දා නේද? එතකොට යම් දෙයක් පිරිමදිනකොට ඒක යටින් තියෙන මස් පිළිබඳ සංඥාව එන්නේ නම් ඒ ඒ ඒ ඒ ක්‍රියාව තුළ සැප වේදනාව හටගන්නේ නැහැ. ඒ වගේ මේ මනුස්ස ශරීරයක් ස්පර්ශ කිරීමේදී අතක් කියලා ඔලුවක් අත ගන්නකොට අතක් අත ගන්නකොට මස් කියන සංඥාව එන විදිහට මේ මනස සකස් කරගන්න පුළුවන්. ආන් එතකොට ඇති වෙන්නේ සුභ සංඥාවක් නෙවෙයි අසුභ සංඥාවක්, පිළිකුල් සංඥාවක්. ආන් මේ පිළිකුල් හැඟීම ප්‍රබල නම් ඒක ප්‍රබල කරගත්තොත් ඒක ඊටාම බහුලීකృత කරලා ඒක වැඩියෙන් වැඩියෙන් භාවිතා කරලා ඒක ප්‍රබල කරගත්තොත් ඒ පිළිබඳ සිහිය නැති වෙන්නේ නැති වෙන්න සකස් කරගත්තොත් රාගයෙන් අත මිදලා වාසය කරන්න පුළුවන්. හරිද? ඉතින් අන්න ඒක තියෙනවා නම් අභිවෘද්ධියක්මයි නැත්නම් පරිහානියක්මයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒක තියෙනවා නම් අභිවෘද්ධියක්මයි නැත්නම් පරිහානියක්මයි කියලා. ඊළඟට පින්නත්නේ අපි කතා නොකරපු සංඥාවක් ඊළඟ එක ආදීනව සංඥා. තුන් මොනවද? අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා ආදීනව සංඥා ආදීනව සංඥාව ගැන අපි කතා කරනකොට අපිට ඒ පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහ කිරිමානන්ද සූත්‍රයේදී හම්බෙනවා. හරිද? මොකක්ද මේ ආදීනව සංඥාව කියන්නේ කියලා සඳහන් කරනවා මේකෙන් සඳහන් කරන්නේත් රුක්ක මූල ගතෝවා අරඤ්‍ය ගතෝවා ශුන්‍යාගාර ගතෝවා කියලා පින්වත්නි ඒ මොකද මේක භාවනාවක් විදිහට සිද්ධ කරනවා කියන එකයි ඒකේ තේරුම. මේක අපි භාවනාවක් විදිහට සිද්ධ කරන්න ඕනේ. රුක්ක මූලයකට අරඤ්‍යයකට ශුන්‍යාගාරයට ගිහිලා ඉති පරිසංචික්කති මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? බහූ දුක්ඛෝකෝ අයං කායෝ බහුවාදීනෝ බහූ දුක්ඛෝකෝ අයං කායෝ බහුවාදීනෝ මේ කය බොහෝ දුක් සහගතයි බොහෝ ආදීනව සහිතයි කියලා පැත්තකට ගිහිල්ලා මෙනෙහි කරන්න ඕනේ බොහෝ දුක් සහිතයි බොහෝ ආදීනව සහිතයි කියලා මෙනෙහි කරන්න ඕනේ මේ කයේ විවිධ ආබා විවිධ ආබාධා උපජ්ජಂತಿ කියලා මේ කයේ බොහෝම දුක් සහිතයි බොහෝම ආදීනව සහිතයි විවිධ වේදනාවල් වල උත්පත්ති විවිධ රෝගවල උත්පත්ති තියෙනවා. තියෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා. ඉතින් මේක අපි ටිකක් සාකච්ඡා කරගන්න ඕන කලින් සාකච්ඡා කරලා නැති හින්දා මේක බොහොම වටින භාවනාවක් ඇත්තම. මේවා අපි කරන්නේ නැහැ සාමාන්‍යයෙන් ගත්තහම නේද ඔක්කොම කරන්නේ මොකද්ද? අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කිය කිය නේද? ඒකත් හරියට කරන්නේ නැහැ. අසුභ භාවනා ආදිය කරනවා. නමුත් කල යුතු දේවල් අපේ ඔය චිත්ත සමන් වේලාවක මතක් කරගන්න කොහොම ඡාගානුස්සතියක් වඩන්නේ කියලා. සීලානුස්සති, ඡාගානුස්සති වගේ ඒවා අපි හරියට කරන්නේ නැහැ. ඒව ගැන අපි සාකච්ඡා කරමු ඉදිරියේදී. ඒවා හරියට වටිනවා. ඒවා කිරීමෙන් තමයි පැහැදිලිව මම කොච්චර කැපකිරීමක් කරලා තියෙනවද කොච්චර ත්‍යාගශීලීව නේද බුදුරජාණන් වහන්සේට කොච්චර මම බුද්ධ ශාසනය වෙනුවෙන් කොච්චර කැප වෙලා තියෙනවද? තමන්ගේ සීලය, තමන්ගේ ගුණය ඒවා ඔක්කොම ඒ ඔක්කොම අරගෙන ඉස්සරහට ශාසන සිවණක් පිරිස. සිවණක් පිරිස විදිහට මම මෙන්න මේ වගේ තැනක ඉන්නවා කියලා තමන්ට දැනෙන්න, තේරෙන්න ඒවා ගැන වෙනම මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඒ වගේ තමයි මේ ආදීනව. මේ ශරීරය පිළිබඳ පින තම අපිට තේරෙන්නේ. හරිද මේ වගේ ශරීරයක් තමන්ගේ කියලා ගත්ත ශරීරයේ මේ තියෙන තමන්ගේ ගතිය අයින් වෙලා මහා භයානක උපකරණයක් පරිහරණය කරනවාය කියලා අපිට හොඳට තේරෙන්න මේ ආදීනව සංඥාව ගොඩාක් වටිනවා. හරිද? ගොඩක්ම වටිනවා ආදීන සංඥාව. ඉතින් මේක ඇති කර ගැනීම සඳහා කරන්නේ පැත්තකට වෙලා ඉඳගෙන එහෙනම් මොකද මේ ශරීරය බොහෝ බහෝ දුක්ඛෝ කෝ අයං කායෝ බහෝ ආදීනෝ මේක බොහොම ආදීනව සහිතයි මොකද මේක නොයෙකුත් රෝගවලට ආකාරයක් කියන එක මොනවද මේ රෝග ඉතින් මේක කරනවා මගේ හැතිනවා මේ රෝග කොයිතරම්නම් තියෙනවද ඇහැට මගේ මේ ඇහැට ඉතින් මෙනෙහි කරන එක නා ඇහැට හිත තියාගෙන මෙනෙහි කරනවා. මේ ඇහැ තියෙනවා ඇහි බොහෝ රෝගවලට ගෝචර වෙනවා. ඉතින් අපි දන්න තරම් තියෙන රෝග මේ ඇහැ කොයි වෙලාවේ සුදේද දන්නේ කොයි වෙලාවේ මේකේ gediyeද දන්නේ කොයි වෙලාවේ මේකේ කාටේ නරක වේද දන්නේ කොයි වෙලාවේ මේකේ කඳුළු වේද දන්නේ කොයි වෙලාවේ නගනේද දන්නේ ඒ හැම එක හැම එකක්ම සිදුවිය හැකිව තමයි මට තියෙන්නේ. එහෙනම් චක්කු රෝගෝ ඊළඟට සෝත රෝගෝ අද තමන්ගේ කනට හිත යොමු කරගෙන මේ ශබ්දය ඇහෙන්නේ කනෙන් නමුත් මේ කන් වල විතරනම් රෝග ආදීනවයන් සහිතයි මේක රිදෙන්න ගත්තොත් එහෙම නේද හොඳටම දන්නවනේ කන් කැක්කුම කියන එක ඉවසන්න බෑ කියලා කියනවා නේද එතකොට මේ වාගේ කැක්කුම් ඇති වෙනවා මේ වාගේ වේදනාවක් ඇති වෙනවා මේවා ඇතුලෙන් කුණු වෙනවා ඇතුලෙන් තුවාල හැදෙනවා තව කන් ඇහෙන්නේ නැතු යනවා මේ වගේ බොහෝ ආදීනව සහිතයි මේ කන මේක පරිහරණය කරන්න හොඳ වස්තුවක් නම් නෙවෙයි නේද පරිහරණය කරන්න හොඳ වස්තුවක් නම් නෙවෙයි මේ කන කියන්නේ කියලා දැනෙනකන් ආදීනවය නේද ආදීනව තියෙනවා නම් පරිහරණය කරන්නේ අපි ඒ කියන්නේ එතකොට මේ කන කන පිළිබඳ අපිට එපා වීමක් සිද්ධ වෙනවා කලකිරීමක් සිද්ධ වෙනවා බලාපොරොත්තු නැති වෙනවා පින්නත් මේ කන පවත්වා ගන්න බෑ කියලා තේරෙනවා. චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ ඒ වගේම නාසයේ ඇති වෙන රෝගයන්. නාසයේ ඇති වෙන රෝගයන් ගැන මෙනෙහි කරනවා. ඊළඟට චක්කු රෝගෝ, සෝත රෝගෝ, ඝාන රෝගෝ, જીවයා රෝගෝ, දිවේ. මේ හැම තැන්වලම මොකද වැඩි වෙලාවකට පිළිකා එනවා නේද? දිවේ සමහරුන්ගේ පිළිකා එනවා. ඊට පස්සේ මේ දිව පලාගෙන නේද සුදු පාටට එක එක කහ පාටට මේ පිළිකාවල් මතුවෙලා නේද? කණ්ඩ බැරි වෙනවා, රසක් දැනෙන්නේ නැතුව යනවා. ඊනතත් මේවා පැලෙනවා, මේ වගේ තුවාල එනවා, ඒ වගේ දිවේ හටගත් ඇහැකි නේද? ගෙඩි ගෙඩි වගේ දිවවල වෙනවා සමහර වෙලාවට. මේ නොයේකුත් රෝග තියෙනවා. ඒතර මගේ මේ මට කියලා මේ මට ලැබිලා තියෙන මේ දිව මේ රස රස දැනෙන තැන රස දැනීම නැතුව යන්න පුළුවන් මේක කොයි වෙලාවෙ කොයි මොහොතක හරි නැති වෙනවාමයි කියලා මෙනෙහි කරන්න ඕන නේද? මැරෙනකම් තිබුණොත් මරණයේදී නැති වෙලා යනවා. එන චක්කු රෝග, සෝත රෝග, ඝාන රෝග, ජීවයා රෝග, කාය රෝග. මේ කයේ තමේ කය කය දැන ස්පර්ශයට අදාළව බොහෝ රෝග ඇති වෙනවා. නේද? සමහර තැන් හිරි වැටෙනවා, සමහර තැන් වල දද කුෂ්ඨ ආදී ඇති වෙනවා. ඊළඟට මුළු කයම ක්ලාන්තේ දානවා. ඊළඟට තව නොඒකුත් ආකාරයේ කයේ ඇති වෙන විවිධ ආබාධා උපජ්ජන්ති. ඒකුත් ආබාධයන් මේ කයේ ඇති වෙනවා. මේ කය පරිහරණය කරන්න හොඳ දෙයක් නන් නෙවෙයි. ආසාවෙන් අල්ලගන්න අනේ අපේ මට හම්බෙච්ච කය කියලා අල්ලගන්න පුළුවන් එකක් නෙවෙයි මේක මහා භයානක ශරීරයක්. නේද? කොහොමත් මූණ දිහා බලනකොටත් ඒක පේනවනේ නේද? මගේ දිහා බලද්දිත් පේනවා, මේ ඇත්ත දිහා මම බලද්දිත් පේනවා. භයානකයි කියලා. කණ්ණාඩි ළඟට ගිහින් බලවද? භයානක නැද්ද? නේද ළමයින් එහෙම බය කරන්න අපිට පුළුවන් නේ මොන කෙනෙකුට? නේද? එතන මේ කය බොහොම භයානකයි. එන්න එන්න මොකද වෙන්නේ? භයානකම එන්න එන්න භයානකම අඩු වෙනවද වැඩි වෙනවද? ඔව් අපි එක්කෙනාට එක්කෙනා කියන්නේ නැහැ. වයසට යන්න යන්න වයසට යන්න යන්න මොකද ළමයින්ට බය හිතෙන පෙනුමක් එන්නේ. නේද? හවුද නැද්ද? නේද? ඒක අපි කතා කරන්නේ නැහනේ. දැන් දැන් කතා කරන්න පුළුවන්. ඉතින් මාත් වයසට යාගෙන දැන් හොඳටම එන්නේ. ඒකින්ද කතා කරන්න පුළුවන් දැන්. ඒ මොකද එන්න එන්න භයානක වෙනවන්නේ නේද? දෙපැත්තෙන් දත් දෙකක් ඉතුරු වෙනවා. යකෙක් ගිවා කියලා. ඉස්සරහින් විතරක් දතක් ඉතුරු වෙනවා. නේද? ඊළඟට මහා භයානකයි මොනවා කරත් ගඳ යවන්න බෑ. වයසට යන්න යන්න එන්න එන්න එන්න නේද? අමුතුම ගඳක් එන්න පටන් ගන්නවා. එම ගඳ එන්න පටන් ගන්නවා. නේද? ඉතින් කවුරු හරි ළඟට එනවනේ තරම් කැමති? නේද? අපි ළඟට යනකොට වැඩි ගන්න තරුණ කාලේ නම් කොහොම හරි බේරිලා ඉන්නවා. නේද? ඉතින් ඒකෙන්ද වැඩි ළඟට යනවට කැමති නෑ කවුරුවක්වත් වයසට ගියාම නේද? ඉතින් භයානක වෙනවා එන්න එන්න. ශරීරය මහා භයානක ශරීරයක් බවට පත් වෙනවා. ඉතින් ඒකෙන්ද මේ කය කය පරිහරණයට සුදුසු දෙයක් නෙවෙයි මේ කය මට භාවිතයට මේක සුබ දෙයක් නෙවෙයි කියලා මේ කයේ ආදීනව හොඳට හැඟීමක් විදිහට දැනෙනකම් මෙහි කරන්න. හරි? හැඟීමක් විදිහට දැනෙනකම් හොඳට මෙනෙහි කරන්න ඕන බහූ දුක්ඛෝ කෝ අයං කායෝ බහූ ආදීනෝ කියලා Tamanට දැනෙන කම්ම මෙනෙහි කරන්න ඕන. ඊළඟට සීස රෝගෝ නේද මේ හැම තැනකදීම පිළිකායම ප්‍රකටයි නේද? හිසේ ඇති වෙන රෝග කොහොමද දන්නේ නැහැ. කොච්චරද නේද? හිසේ ඇති වෙන රෝග ඇති වුනහම මොකද වෙන්නේ? මුළු ශරීරයට මේවා බලපාන. ඒක පැත්තකින් මානසික වශයෙන් විකෘතිතාවයකටපත් වෙනවා. තවත් පැත්තකින් සමහරලාට ශරීරයේ පණ නැතුව යනවා. නේද? තවත් පැත්තකින් සමහරලාට කතා කරගන්න බැරුව යනවා. ඉතින් මේ වගේ හිතේ ඇති වෙන රෝග පිළිබඳව දන්න දන්න ආකාරයට බොහෝ වශයෙන් මෙනෙහි කරන්න ඕනේ. හ්ම්. ඉතින් එහෙම මෙනෙහි කරනකොට මට මේ හිත විශ්වාසයකින් පියාගන්න පුළුවන් එකක් නෙවෙයි කියලා හැඟීමක් ඇති වෙනවා. මේක පරිහරණයට ගන්න හොඳ එකක් නෙවෙයි මේක හරිය ආදීනව සහිතයි කියලා හැඟීමක් ඇති වෙනවා. පරිහරණයට ගන්න හොඳ එකක් නෙවෙයි නම් මොකද දන්නේ කරන්න ඕනේ. පරිහරණයට එපා කියලා බෙල්ල කපා ගන්නවා. එහෙමද? නෑ බෙල්ල කැපුවට වැඩක් නෑ. ආයතරයක් එකක් හම්බ වෙනවා. ඒක ඌරු එකක් වෙන්න පුළුවන්, ඒක හරක් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි හම්බ වෙන එකත් එක්ක ඉන්න වෙනවා. එහෙනම් මේකෙන් ගැලවෙන්න ඕනේ. එතකොට ආදීනව දකින්නකොටම මොකද වෙන්නේ? නිබ්බිදාවක් ඇති වෙනවා. කලකිරීමක් ඇති වෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. ඒකමයි තමන්ගේ විසුද්ධියට මාර්ගය බවට පත් වෙන්නේ. ඉතින් ඒක නා හොඳට සීස රෝගෝ කියලා තමන්ගේ හිසේ ඇති වෙන රෝග මෙනෙහි කරන්න ඕනේ. ඊළඟ කන්න රෝගෝ. ඉස්සෙල්ලා අපි ඇත්තටම සෝත රෝගෝ කියලා තියෙන ගැන දැනගත්තේ ආයතනයයි. ඒ කියන්නේ සෝත ආයතනයයි. මේකේ කන ඇහෙන්නේ නැති වෙන්න පුළුවන් කන අඩුවෙන් ඇහෙන්න පුළුවන් ඊළඟට වෙන වෙන ශබ්ද ඇහෙන්න පුළුවන් සමහර අය ඉන්නවා මැරෙනකම්ම ශබ්දයක් ඇහෙනවා නවත්තන්න බෑ ඉතින් මොකද කරන්නේ නේද ඒ කනේ ඇති වෙන රෝගයක් නිසා ඒ වගේ තමයි ඒ ඒ සෝතේ ඇති වෙන රෝගයක් නිසා ඒ වගේම කන රෝගෝ කියුවම කොහෙද කන නේද මේ කනේ ගෙඩියෙන්න පුළුවන් පිළිකායෙන්න පුළුවන් තවත් පුත් නොයේකුත් ආකාරයේ වෙසන වෙන්න පුළුවන් ඒවා මෙනෙහි කරනවා මේ කන කොයි වෙලාවෙ හරි ලොකු රෝගවලට බලපාන්න හේතුවක් වෙන එකක් කියලා. ඊළාට මුඛ රෝගෝ. මෙනෙහි කරන්න ඕන මුඛ රෝගය මොකද? මුඛ රෝගෝ කියලා මෙනෙහි කරොත් බුලත් ඉර කන එක නතර දානවා. සත්‍ය. ඇයි? අර බුලත් වල තියෙන පුවක් වල තියෙන කුරුට්ටේ තියෙන ඒ පුවක් වල කුරුට්ට දන්නව නේද? ඒ කුරුට්ට මේ කටේ හැමේ මේ තියෙන සියුමේ මෙන්න මේ පැති වල ඇතුල් පැත්තෙන් තියෙනවා බොහොම සියුම් සියුම් හමක්. ආන්ගේ දිගටම බුලත් පිට කණ අය මතක තියාගන්න ඕනේ. එන්න ඒ පුවක්කොළ තියෙන කුරුට්ට දුම්කල විතරක් නෙවෙයි විස. මුණු විතරක් නෙවෙයි විස. මුණු දුම්කලයි කොහොමත් හොඳ නෑ. පුවක්කොළක් තියෙන කුරුට්ට වගේ එක දැන් වෛද්‍යවරු හොයාගෙන තියෙනවා ඒක ඇනෙනවා කියලා මේක අස්සේ. මේක අස්සේ එක සියුම් වශයෙන් මේවා මේක අස්සේ මේ ඉතාලම සියුම් මේ මෙහෙම මෙහෙම කරපුවම තේරෙනවා නේද? ආ ගොඩාක් සියුම් කියලා. ඒක තේරෙන්නේ නැහැ ඒක ඇනෙනවා. ඊට පස්සේ ඒවා පිළිකා බවට වර්ධනය වෙනවා. ඉතින් ඒකින්ද දවසකට එකක් අවශ්‍යම නම් බුලත් විඩක් කෑවට කමක් නැහැ. අර දැකලා තියෙනවද නේද මුඛ පිළිකා නේද ඕනනම් ඉන්නම ඕක තේරෙන්නෙම නැත්තම් යන්න. ටිකක් වියදම් කරන් ගියාට කමක් නැහැ. හරිද? වියදම් කරන් මට මේ ළඟදී මේ වගේ ගමනක් යන්න හම්බුණා ඇත්තටම. ඒ වගේ පිළිකාර වල නෙවෙයි වෙනත් තැනකට යන්න හම්බුණා. මෙතන ඉන්න අය විඳින්නා වූ දුක්ඛන්දරාව කියලා කිව්වහම ඒක දැක්කහම සමහර ඇත්තෝ ඉන්නවා අපේ පින්නත් මේ ඇඳේ නිදාගෙනයි හොඳට කතා කරන්න පුළුවන් මම අහපුවාම කිව්වා අවුරුදු අම්මා කිව්වා කියලා අම්මා කිව්වා දින 7ේදී අපස්මාරය හැදුනා කියලා හරි අවුරුදු 7ේදී මට මතකයි තියෙනවා අවුරුදු 7ේදී එහෙම වෙලා මේ ඇඳට වෙච්ච පාර දැන් අවුරුදු 40 ගණක් වගේ. නැගිටින්න බෑ කවදාවත්. ඇඳටම යටින් හදලා තියෙනවා කොමඩ් එක වගේ එකක්. එතකොට උදේ ඉඳන් අද රෑ උදේට එළි වෙන්නේ එයාට නැගිටින්න නෙමෙයි. කිසිම විදිහකින් එයා ආව නැගිටවන්න පුළුවන් කමක් නැත්තේ. නැත්තේ නැහැ. හරිද? ජීවිතේ සම්පූර්ණයෙන්ම කිසිම දෙයක් කරන්න පුළුවන් කමක් නැහැ. කවුරු හරි කවන්න ඕනේ. කනකොට හිර වෙනවා. හරිද? බෙල්ල මෙහෙම පැත්තට හැරිලා මෙහෙම ඉස්සිලා තියෙනවා. ඒ විදිහටමයි ඉන්නේ. කවුරු හරි ගියාම මෙහෙම පැත්තට මෙහෙම බලන්න. හරි? ආන් ආදීන ස්වභාවය. මට ඔක වෙන්න බැයිද? කොහොම මෙනෙහි කරේ නෑ නේද? නේද? ඒකින්දා එවැනි ස්ථානවලට ගිහිල්ලා දැක අඩුම ගානේ. එතෙන්ට ගිය එක දරුවෙක් මට කියනවා කරන්ට් එක වැදුනා වාගේ තරුණ දරුවෙක් කියනවා. කරන්ට් එක වැදුනා වාගේ කියලා. ඇයි සසර බය දැනුණා කියලා. අපේ ඇත්තෝ ඒ වගේ තැන්වලට ගිහිල්ලා බලන්න ඕනේ. ඉතින් ඒ බලපුවාම මේ ආදීනව සංඥාව ඇති කරගන්න පහසුයි. හ්ම් ගොඩාක් පහසුයි. ගාක් දෙනෙක් අපේ පින්නත් මේ වයින් තියෙන ලාභය බලන්න කොච්චරද කියලා. ලෝකේ මිනිස්සුන්ට මේ වගේ දුක් ලැබිලා තියෙනවා කියලා දැනෙනකොට. එකක් තමයි වැරදි කරන්නේ අනිත් එක තමයි සන්තෝෂෙන් ජීවත් වෙනවා. කොහොමද අපි අනුන්ගේ දුක් දැකලා සන්තෝෂෙන් ජීවත් වෙන්නේ? අපි හැම වෙලේම බලන්නේ ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ කාට තියෙන විදිහටද ඉන්නේ? ලෝකේ තියෙන ලොකුම ප්‍රශ්නේ කාට තියෙන විදිහට ජීවත් වෙන්න? මට මට මට තමයි ලෝකේ තියෙන ලොකුම අසාධාරණ වුණේ මට ලොකුම ප්‍රශ්නේ තියෙන මට මට ඇරෙන්න කාටවත් නේද අනිත් අයට මොනවද මේ මටනේ ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. මං විඳින දුක දන්නේ මන්නේ. ආ. මං විඳින දුක නෙවෙයි අනිත් අය විඳින දුකත් පොඩ්ඩක් බලා ගන්න. හරිද? අනිත් අය විඳින දුක් දැක්කම තේරෙනවා අපි පින්නත් මේ මට කොච්චර හොඳද කියලා. හරි ඒකත් එක්ක අපිට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ රෝග රෝගත් එක්ක අපි හොඳට තේරුම් ගත්තොත් රෝගවල தত্ত্বය අන් අය මේවා විඳින හින්දායි අපි දන්නේ. නේද? අංශභාගය හැදිච්ච රෝගියෙක් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. එයාට හැරෙන්න පෙරලෙන්න බෑ. කවුරු හරි හරවන්න ඕනේ. අරවණකම් ඉන්න ඕනේ. එයාගේ ඇඳුම් මාරු කරනකම් ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ මේ මේ තැන්වලට ගිහිල්ලා දැක බලාගෙන හරි මනසෙන් දකිමින් අපිට පුළුවන්කම තියෙනවා ආදීනව සංඥාව පුදවා ගන්න. හරිද? ඒ ආදීනව සංඥාවෙන් එන ලාභ දෙකක් තමයි සසර බය දැනීම සහ තමන්ගේ තියෙන තමන්ගේ ජීවිතයට ලැබිලා තියෙන දුක් ගැන ගැන මෙනෙහි කර කර පස්සත්තාප වෙනවා. අනිත් අයගේ දේවල් තේරෙනකොට තමන්ගේ දේවල් විහිළු වගේ දැනෙනවා. මට පිස්සුනේ අප්පේ. ඈ අර මිනිසුන්ට අච්චර අර ප්‍රශ්නයක් තියෙනවා. මට පිස්සුනේ මට මේ මොකුත් නැතුව මම මේ කවුදෝ කියපු වචනයක් ගැන හිතා හිතා ඉන්නවා. නේද? කාගවත් පොඩි ක්‍රියාවක් ගැන හිතේ දින මේ පොඩි දේවල් ගෙදර තියෙන පොඩි පොඩි දේවල් අර ටීපෝ මං කියන තැනත් කියද්ද නැහැ නේද ඈ අරක අරක මේ විදියට උනේ නැහැ මේ මේ රවාගෙන ගියා ඔරෝගෙන ගියා අයියෝ විකාර කියන්නේ නේද උදුම විකාරයක් ඒක ඈ මොකද මේ අනිත්‍ය සංඥාව නැත්නම් කිසිම අභිවෘද්ධියක් නැහැ කියන්නේ ඒක දිනු වෙන්න බෑ දිනු වෙන්න බැරි මොකද අනවශ්‍ය ප්‍රශ්න දියුණුව සඳහා තියෙන දේවල් ගැන කතා කරන්න වෙලාවක් කතා කරන්න වෙලාවක් නැහැ පින්නන්නේ. ඒක ගැන හිතන්න වෙලාවක් නැහැ. මොකද මේ වෙන ඒවා වගේ හිතන්න තියෙනනේ. උදේ මුණ නරක කරගෙන හිටියා හැන්දෑව මුණ නරක කරගෙන හිටියා ඈනුම් පදයක් කිව්වා එහෙම් පැන්නා මෙහෙම් පැන්නා අයියෝ නේද විකාරය කියන්නේ ආයතින් ඕකට මට දැන් කියන්න වෙන වචනයක් ඇත්තට මේ සිංහල භාෂාවේ නැහැ නේද මේ තරම්ම කෝලංගොඩ ජීවිතවල තියෙන. මේ ඉතින් නිග්‍රහ කරනවා දැන් හිතන්න ඕන හාමුදුරුවෝ හැමදාම අපිට කෝලම් කියනවා. බහූත කියනවා. නාටක කියනවා. රූකඩ කියනවා. නේද? රූකඩ හින්දා තමයි. අනුන්ගේ වචන වලට රූකඩ නටනවා වගේ නටනවා. අනුන්ගේ ක්‍රියා වලට නාටකම නටනවා. තොইল නටනවා වගේ නේද? වන්නම් අල්ලනවා තරහ වන්නම නේද? චූටි පුතාලගෙන් අහන්න ඕන අම්මයි තාත්තයි තරහ වන්නම නේද? තරහා ගියාම නේද? තරහ පදේ වද්දගෙන නේද? තරහ වන්නම නටනවා නේද කියලා. එතකොට කියන්න ඕනේ පොඩි පුතාලා අම්මයන් හාමුදුරුවෝ කිව්ව වන්නම නේද නටන්නේ. හ්ම්. ඉතින් ඒ වගේ මේ තියෙන තමන්ට තියෙන පොඩි ප්‍රශ්නයක් වින්නත් නේ ලොකු වෙලා පේන්නේ. අනිත් අයට තියෙන ලොකු දේවල් දැනෙන්නේ නැති හින්දා. ආදීනව සංඥා වඩන අයට අනිත් අයට තියෙන ලොකු ප්‍රශ්නේ තේරෙනවා මම මෙහෙමවත් බේරිලා ඉන්නවානේ කියලා සතුටක් ඇති වෙනවා වගේම අනිත් පැත්තට බයක් උපදිනවා මම මේකෙන් බේරෙන්න ඕනේ. දැනට බේරිලා ඉන්නේ මම මේ ඉන්නේ හරියට නිකන් අර අතොරේ යනවා වගේ මම යන්නේ කොයි වෙලාවෙම ආව මේ අද හැන්දෑ වෙද්දි මගේ මේ ශරීරයේ පැත්තක් පන්නේ නැතුව යන්න තියෙන ඉඩකඩක් තියෙනවා මගේ වයසේදී අංශභාගය හැදිච්චා ඉන්නවද නැද්ද හැමෝම තමන්ගේ වයසත් එක්ක බලන් කල්පනා කරලා නේද අද හැන්දෑවේ මගේ මේ අත මං උස්සන්ට හදනවා උස්සන්ට හදනවා හ්ම් ඒක තාත්තා කෙනෙක් මට ලස්සනට විස්තර කරා මේක. හරි. මම අහවල් දලදා පෙරහැර බලලා එන ගමන් බස් එකේදී මට පොඩි වෙනසක් දැනුණා ශරීරේ. නමුත් මං ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මට නිකන් ඇවිද ගන්න අමාරුයි වගේ තේරෙනවා මං හිතේ මහන්සියට කියලා. මෙයා කියනවා අපූර්වට. ඒකල මම මේ මට බත් ටික බෙදලා තිබ්බා අනිත් අය නිදාගෙන හිටියේ. මම කෑම කන්න ගත්තා. අතින් වෙනදා වගේ කෑම ඇනුවා. අනලා මෙහෙම අරගන්නකොට උඩට කියලා අත කටට යන්නේ නැහැ. මට මට මගේ මේ අත කටට ගන්න බෑ ඒක වෙන කොහෙද යනවා. මේ කන දිහා යනවා. කියනවා මම ලොකු උත්සාහයක් ගත්තා හම්දුනේ මේ මේ බත් පිට කටට ගන්න. නමුත් ඒක කොහෙද යනවා? ඊට පස්සේ අපේ දුවට හිතනලු මේ තාත්තා කවදාකවත් නැතු මේ මත්පැන් පානය කරලත් ඇවිල්ලා hina වුණාලු යා ඉඳගෙන. පිස්සුද තාත්තේ මොකද ඔය බත් කනවා කියලා මේ මෙහෙට දාන්නේ අත මොකද කියලා. ඊට පස්සේ නැගිටින්න හදුවා කිව්වා නැගිට ගන්න බැරි වුණා. ඊට පස්සේ දන්නවද ඒක નિවරදි කරන්න කොච්චර ව්‍යායාම කරන්න ඕනද කොච්චර තෙල් ගම මේ අපිට මේ නොමිලේ වගේ හම්බෙලා තියෙන මේ අතපයට පොඩ්ඩක් මොනවාරි වුණාම මොකද වැඩේ නේද ඊට පස්සේ ඉතින් හැමදාම බලන දැන් ටිකක් හරි ගිහිලා නේද? නේද? දැන් ඊට පස්සේ දැන් චූටක් උස්සන්න පුළුවන් මට දැන් මේවා ටිකක් හෙල්ලෙනවනේ. දැකලා තියෙනව නේද? ඒවා දැකලා ඒ අයට විතරයි කියලා හිතන්න එපා. ආදීනව සංඥාව තියෙන ඇත්ත දන්නවා. මට මේ අත ගැන විශ්වාසයක් තියන්න බෑ. මට මේ ශරීරය ගැන විශ්වාසයක් තියන්න බෑ. කොයි මොහොතක මේක අනිත් පැත්ත පෙරලෙයිද? දන්නේ නැහැ. එහෙමනම් හෙට භාවනා කරනවා කියලා කල්දායිද? හරියට ආදීනව සංඥාව තියෙන ඇත්තෝ වීරිය උපදවා ගන්නවා පිටවන්න. ඒ මොකද ඇත්තටම අපි අපේ හිත මැරෙන්න ඉස්සෙල්ලා හදා ගන්න ඕනද නැද්ද? නේද මැරෙන්න කලින් අපි අපේ හිතේ තියෙන ලෝභ දේශ මොහ අයින් කරගන්න ඕන අඩු කරගන්න ඕන ඕවා තියාගෙන හිටියොත් ගෙම්බෙක් වෙන්න පුළුවන්. ඉබ්බෙක් වෙන්න පුළුවන්. නරියෙක් වෙන්න පුළුවන්. කුකුලෙක් වෙන්න පුළුවන්. හරිද? එහෙනම් මේකේ තියෙන ඒවා අයින් කරගන්න ඕනේ කියලා කියන අදහස තීව්‍ර වෙන්නේ අප්‍රමාදී බව ඇති වෙනවද නැද්ද? තව හෙට උදේ වෙනකොට මට නැගිට ගන්න බැරි වුණොත් මං කොහොමද හිත හදාගන්නේ? නේද? හිත හදන වැඩ පිළිවෙලට යන්නේ කොහොමද නැගිට ගන්න බැරි වුණොත්? ඉතින් අන්න එහෙම පින්නත් මේ අපිට හොඳට දැනෙන්න ඕනේ මේ ජීවිතයේ තියෙන මේ භයානක తত্ত্বය දැනෙන්න ඔය රෝග අරගෙන මෙනෙහි කරන්න ඕනේ. ඒ රෝග අරගෙන මෙනෙහි කරනකොට අපිට මේවා හොඳට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අපි කතා කරේ මුඛ රෝග පිළිබඳ කතා කරමින් ඉන්න ගමන් තමයි මේ ටිකක් දුර ගියේ නේද? හොඳයි. ඊළඟට දන්ත රෝග. දන්ත රෝග ගැන ගොඩක් අත්‍යවශ්‍ය දහස තියෙනවා. නේද? කොහොමද දත් කැක්කම නම් හරිසෝ. හැදලා තියෙන ඇත්තෝ දන්නවා. නේද? ඉහමල පුපුරන්න වගේ එනවා. ඉතින් ඒකින්ද මේ මේ ලැබිලා තියෙන දත් පාටවත් නෑ හැමෝටම මේක ඊට පස්සේ මේවා අරගෙන ගිහිල්ලා අර මැෂින් වලට අරන් ගිහලා හූරන්න ඕනේ නේද විදින්න ඕනේ අටු ගහන්න ඕනේ නේද අඬු වලින් අල්ලා අදින්න ඕනේ හ්ම් ලේ බහ බහ එන්න ඕනේ නේද ඉතින් මේ දත් දත් රෝග හැදෙන ස්වභාවයේ තියෙන දත් වර්ගයක් මේවා ඉතින් ඒවා බොහොම ආදීනමයි මේවා මේවා පරිහරණයට සුදුසු ඒවා නෙවෙයි ඒකින්ද පරිහරණයට නුසුදුසු නම් පරිහරණය නොකර ඉන්න සිද්ධ වෙන තත්ත්වයටපත් වෙන්න නම් මොකද කරන්න ඕනේ නිවන් දකින්න ඕනේ. නේද? දැන් දන්ත රෝගෝ කාසෝ සාසෝ පිනාසෝ මේ නවත්ත ගන්න එහෙම පුළුවන්ද මොන දේ තිබ්බත් කැස්සක් ආවොත් නේද? අදුමක් ආවොත් පීනස් ඇදුනහම නේද? පීනස් එක එක ආකාර සමහර ඇත්තෝ ඉන්නවා නේද? ඒ අයගේ විතරක් සමහර අය ඉන්නවා දන්නව නේද? මෙහෙම ඉන්නකොට කිඹුහුමක් ගියොත් ඒ පැත්තම දුර්ගන්ධයි. ඒක පීනස් જાතියක හැටියක් ඒක. හරිද? ඉතින් මටත් ඒක වෙන්න පුළුවන් දෙයිද? ආන් එහෙමයි මෙනේ කරන්නේ. ඒව ගන්න එහෙමයි. නේද? ඒ ප්‍රදේශෙම දුර්ගන්ධ ගන්නවා. මේ නාසය ඇතුලින් මහා ගඳක් එනවා. සමහර අය ඉන්නවා මැරෙනකම්ම එම පීනස් ස්වභාවය අඩු වෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා උදේට හැමදාම ඉසේකක්ම. තද ඉසේකක්මක් තියෙනවා. නේද? ඉතින් මේ ශරීරයත් එක්ක මෙන්න මේ වැනි තත්යකටම ආපත් වෙන්න පුළුවන්. මේ නහ ඔළුවේ කුහර අස්තේ සෙම පිරෙනවා. නේද? ඊට පස්සේ අදින්න ඕනේ. හ්ම්. ගිහිලා බලන්න ඕනේ රෝහල් වලට ගිහිල්ලා කී දෙනෙක් නම් අර නේද? අල්ලන ගෑස් එක අල්ලන්න නේද? කී දෙනෙක් නම් බලන්න ඉතින් මොකද කරන්නේ මේ කොරන් දෙන්න නැතුව මේක මුණට දාගෙන ඔව් ඔව් ඔව් ඔව් ගිහිලා අදගෙන එන්න ඕනේ වෙලාවක් දෙනවා එක්කෙනෙකුට මෙච්චරයි. ආ දැන් මෙයාට දැන් මෙයාට දැන් මෙයාට කියලා මේ ජීවත් වෙන්න නටන්නේ හුස්ම ගන්න බැරුව මේ හිර වෙලා තියෙන සෙමායින් කරගන්න හ්ම් ඉතින් එහෙම දදා දදා මේ ශරීරයේ ඒ විදිහට නැවත නැවත නැවත නැවත මේ වැඩ කරන විදිහට හදා ගන්න ඕන ශරීරය මේක වැඩ කරන්නේ නැතුව යනවා පොඩ්ඩක් තා හ්ම් හේරුකාණේ හාමුදුරන්ගේ නාය මහානායක හාමුදුරන්ගේ පොතක එක තැනක තියෙනවා මේක මැරෙන්නමයි හදන්නේ කියලා. <laughs> මේ ශරීරය හැම වෙලේම මැරෙන්නමයි හදන්න. පොඩ්ඩක් නැත්තම් මැරෙන්නමයි හදන්න. ඉතින් ඒක මැරෙන්න දෙන්නේ නැතුව බේරගන්න ලොකු උත්සාහයක් ගන්න ඕන කියලා. ඔය ඔක්කොම කියන ඔක්කොම එක වචනකින් තේරුම්ගෙන තියෙන උත්තරමයෝ දේශනා කරන හැටි බලන් ඒවා නේද? දැනිච්ච හැටි හැඟීමක් විදිහට මේක තියෙන්නේ නේද? මේ ශරීරය පොඩ්ඩක් නැත්තම් මැරෙන්න හදනවා. හවුද නැද්ද? නේද? ඉතින් මේ මරණයෙන් බේරගෙන තමයි අපිට ඉස්සරහට යන්න වෙලා තියෙන්නේ කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ විදිහට අපි ආදීනව සංඥාව ඇති කරගන්නවා. ආදීනව සංඥාව පිළිබඳ තව ටිකක් අපිට හෙට දවසේ සාකච්ඡා කරගන්න පුළුවන් තවත් කරුණු කීපයක්. මම හිතන්නේ අපිට හෙට දවසේ ඔය සංඥා ටික විතර ප්‍රහාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා ගැනත් අපි පොඩ්ඩක් කතා කරන්න ඕන තව. මේ විදිහට අපි ඇති කරගත යුතු සංඥා ඇති කරගන්න ඕනේ පින්නත්. හරි. ඇති කරගත යුතු සංඥා ඇති කරගන්න ඕනේ. එහෙම නොකරගත්තොත් එහෙම අර ඇති වෙන අධික ලෝභය හින්දා මේ ශරීරය ගැන නිරෝගී මදේ ඇති වෙනවා. මම අන් අය රෝගී වුණාට මම නිරෝගී. ජීවිත මදේ ඇති වෙනවා. හරිද මේවා හින්දා මත් වෙනවා. මත් වෙනවා මොකද මත් වෙන්නේ? මගේ අපි මද ටික ගැනත් කතා කරමුකෝ වෙලාවට නේද? එතකොට මේ මත් වෙන්න මත් වෙනවා මත් වෙච්ච අයට සිහිය නැහැ. හරි නිරෝගී මම නිරෝගී මට එහෙම ලෙඩ හැදෙන්නේ නැහැ කියලා මත් වෙච්ච කට්ටියක් ඉන්නවා. හරිද? ඒකට කියන්නේ මට එහෙම ලෙඩ හැදෙන්නේ නැහැ මගේ මම මෙහෙමයි කියලා. අන්තිමට ලොකුම වැඩේ වෙනකන් හොයන්නම තමන්ගේ ශරීරයේ ආදීනව දැක මේ ශරීරයේ ආදීනවයන් හින්දා මට විය හැකි දේවල් තේරුම් ගත්තාම අපේ පින්නත් අපිට කෙටි කාලයකින්ම මේ ශරීර පිළිබඳ කලකිරීම ඇති වෙලා ජීවිතය සුවපත්භාවයටපත් වෙන්න ශරීර වලින් අත මිදීමේ සංඥාව නැත්තම් නිවන් දකින්න ඕනේ කියන සංඥාව උපදිනවා. ඒකද බොහෝම උවමනාවෙන් මේ දේවල් ඇති කරගන්න ඕනේ. අද දවසේ මේ අපිට මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මේ ධර්ම දේශනාවේ දායකත්වය ලබා දෙන්නේ නිමෙස් වලට වෙලා මේ ධර්ම ශ්‍රවණය කරන පින්වත් ඇත්තන්ට ඒ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දෙන මේ මැදිරියේ ඉන්න මේ පින්වන්ත පිරිස. ඉතින් ඒ අත්තන් වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු ඔබ අප හැම දිනාම තුළ ජනිතුනාව සියලු පුණ්‍ය ශක්තිය හේතු වෙලා මේ පින්වන්ත අයට උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා ඒ සඳහා මේ සියලු පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශත්තා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරංගක්ඛං සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති වන්නේ ධර්මදේශනා පවත්වා වදාළ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සලසේවායි ප්‍රාර්ථනා කරමු